මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මොදියෝ මං ඊ දිගා මඩුල්ලේ මනමාරයට වෙච්චි පොරොන්දුව කඩ කෙරුවයි කියලා නඩුවක් දානවාමයි කිව්වද ඈ <laughs> හරි වැරදි වැඩක් නේද මං කරගත්තේ <laughs> ඒකේ දෙකක් තුනක් නෑ ආරච්චි මස්සිනා ඒ මනමාලයාගේ යාළුවෝ තමයි නඩුව ගෙනියන්ට බලාගෙන ඉන්නේ. ඕ. උන්නහල ඕනෑම නඩුවක් නූලට කෙස් ගහට තර්ක කරලා දිනන නීති මහත්තුරුවෝ. හෙප්පලයන් ඉතින් හැබැයි ආරච්චි මස්සිනේ මගේ නඩු හබ වලට පෙනී හිටින අබ්බකාත් මහත්තයා මට කීවා නඩුව ගන්නට කලින් ගොඩින් බේරා ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඇද? ආන් ඒක තමා මං එදා ආරච්චි මස්නාට රහසෙ කීවේ. මොකද දන්නවද? විසෝගේ ඇවැස්ස මස්සිනා කෙනෙකුට කෙල්ල හොර රහසේම බන්දලා දීලා අතපිය ගත්තාම ආයෙත් කොහොමවත් අලාභ ඉල්ලන්ට පොටක් නැහැයි කියලා මිනිහා කීවා. ඉති ඉති මුදියෝ කවුද ඔය කියන ඇවැස්ස මස්සිනා බිසෝට ගැලපෙන ඇයි ඇයි ඇයි හත් දෙයියනේ අපි දෙගොල්ලෝ ටිකක් ඈත් උනාට අපි ඇවැස්ස නැකම ඈත් වෙලා නෑනේ මස්සිනා නමුත් මොදියෝ උඹ ඔය පරස්තාව අවුරුදු කීයකට දෝ කලිනුත් ගෙනාවනේ. හරි හරි. ගෙනාව තමකෝ. ඉතින් ඒ ගෙනාවට ඒක හරියන්ට ලොකු කැමති උනේ නෑනේ. මගේ පිරිමලා කොළඹ රටේ පටලැවිල්ල එකට මැදි වෙලා ඉන්නවයි කියලා. මේ කවුදෝ කියාපු බොරුවක් විශ්වාස කරගෙන ඒ පරස්තාව අහකට විසි කෙරුවා. නෑ නෑ නෑ නෑ. ඒකේ වැඩේ නෑ කියන්ට එපා මතිනා. ඔය මස්සිනත් ඒක අහක දැම්මා සිරිමල් බංකොලොත්තු ගහලා කොළඹ මුඩුක්කුවකට රිංගලා ඉන්නවා කියලා. හොඳයි නැද්ද? නැද්ද? ඇයි ඇයි ඉතින් මාත් ගියානේ උඹ කියාපු ඔය කොළඹ මහ ඇත්තන් ඉන්නවයි කියාපු පැත්තේ ඒ බංගලාව හොයන්ට. ඉදා රෑතරම් මං මකුණොයි මදුරුවොයි බලුමැක්කොයි කෑවේ නෑ උපන්තේකට හරි හරි ආන් ඒ දවස්වල හිරිමල්ගේ දීපොළ යාළුවෙකුට බාර දීලා ගිහින් ඒ දුප්පත් මිනිස්සු ඉන්න පැල්පතක හිටියා ණයකාරයින්ගෙන් බේරෙන්න මේ මුඩු කොට රිංගලා හිටියේ ඒ හින්දාද අම්මා පල්ලෝ අම්මා පල්ලෝ මේ දවස්වල සිරිමලාටත් ඔය වගේම ලොකු අලාභයක් ඉල්ලලා මේ නඩුවක් දැම්මනේ කවුදෝ හතුරෙක් ආන් ඒකෙන් බේරෙන්ටයි සිරිමල් ඒ වගේ ට්‍රික් එකක් කරලා හැංගිලා හිටියේ ඒ වුණාට ඉතින් ඒ නඩුව හක දැම්මට පස්සේ අප්පා දැන් බලන්න එපාය මිනිහා කොච්චර ලොකු බෝසතෙක්ද කියලා. ආ. එතකොට මේ ඒ වගේ කිරිකෙත් එකක් කරන්නද මටත් මේ කියන්නේ ඒ වගේ කිරිකෙස් කිරිකෙස් එකක්ද මොකක්ද එකක් ඈ චී චී චී චී චී චී නෑ නෑ නෑ කොහෙත්ම නෑ මස්සිනා කොහෙත්ම නෑ මේ මගේ නීති මහත්තයා මට කිව්වේ වැඩිය සද්ද නොකර මේ විසෝව සිරිමල්ට පෙළවහ කර දීලා නිකන් ඉන්න කියලායි. එතකොට අර දුම්බරින් ඇවිත් මේ මේ මේකේ පැල් ගහගෙන විසෝව බාරියාව කරගෙන මේ මස්සිනාගේ බූදලෙත් අල්ලාගෙන ඔය ආරච්චිල පයින් දෙත් අරගෙන ඈ මුවන් පැලැස්සේ රජවෙන්ට ඉන්න අර නාම්බා <laughs> දුවයි එහාට මට දැන් රැට නිින්දක් නෑ. ඕ රැට නිින්දක් නෑ. නිදාගත්තු දවසක් මට මතක නෑ ඕ. අර දිගා මඩුල්ලේ මනමාලයට මං වෙච්ච පොරොන්දුව කැඩුවොත් මොකද වෙන්නේ කියන බයට පපුව හේවිසි ගහනවා. ඒ හේවිසිය ඉක්මනටම නවතී. අපි අර රඹහේනේ රෙජිස්ටාරුන් නැහැට කියලා බිසෝයි තිරිමලුයි දෙන්නා කසාද බන්දලා මේ නෑ නෑ මේ මේ මේ මේ බිසෝව කැමති කරගන්න එක දේශිපාසු වැඩක් නෙවෙයි මුදියෝ ඕ නාමෙල් දීලා තියෙන තද ඉනා බේතුයි වසී ගුරුකමකුයි හින්දලු ඔය කෙල්ල නාමෙලාට දැපෙන වෙලා ඉන්නේ කියලා අංජනන් එළියනුත් කිව්වා <laughs> නිමිති සහස්තර කාර්යයක් කිව්වා කේන්දර ගුරක් කිව්වා ඕ හස්තිනා ඒ තීරූම ගාලයයි තිරිමල් අලුත් අලුත් කාර්වලින් විසෝව බලන්ට යන්නේ නකොට අනික අනික නාමෙලට තියනවද අලුත් කාර් එකක් ගන්නට සල්ලි <laughs> කැස්සා කැදිලාදී අමාරු බොලක්. ඔව්. මේ හපන් මේ හපන් කාර් එකක් තියා ටයර් එකක් වජ්ජන්ට ඕකට සල්ලි නෑ. <laughs> ඔය පපුවේ විදි ගැයීම නවත්තන්න පුළුවන් එකම කෙරමය තමයි මස්සිනා මං කීවේ ඔය. හරි. මස්සිනා මොකද කියන්නේ? මට අද හෙටම තීරණයක් දැනගන්න ඕනේ. මොකද මගේ නීතිඥ මහත්තයෝ ලොකු නඩු බාරගන්න කලින් මට මේ ගැන මොකක් හරි තීන්දුවක් ඕනේ. තේරුණානේ? කොහොමද මං අද හෙටම තීරණයක් දෙන්නේ? හරි හරි. මං කියාපු කාරණාවට ආරච්චිමා සෙනා කැමතිනේ. ඈ කැමති නේද? මම මොනවා කියනවද කියන්න දන්නේ නෑ. ඇයි නල්ලට අත ගහගෙන කල්පනා කරන්නේ? නාමෙලාට බයද? මගේ බල්ලවත් බයද නාමෙලාට? හරි. එහෙනම් වෙදරාලට බයද? ඒ රාලට මං ඇයි බය වෙන්නේ ඈ හරි හරි හරි මං දන්නවා කාට බයද ඔය ආගියන්ට අකමැති කියලා ලොකුට බයයි නේ <laughs> මං දන්නවා මං දන්නවා ලොකු වගේ බබල පෙකුට පුළුවන් ආරච්චිලව දමගස්සන්ට නෑ නෑ නෑ මම බය නෑ ලොකිට නමුත් කොහොමද මම මේක කියන්නේ මට ඇහුන්නේ මස්සිනා ඔය කාට බයද ඔය මට වචනයක් නොදෙන්නේ කියමු බලන්න නෑ නෑ කාටවත් බය නෙවෙයි මුදියෝ නමුත් මේ හරි හරි එහෙමනම් ඇයි මට අදම තීරණය දීලා ඒක කමුතු කරගන්න බලන්නේ නැත්තේ ඈ ඒ තීරණේ අහපු ගමන්ම මම සිරිමල්ට ටෙලිෆෝන් කරලා කියනවා අලුත්ම ලොකුම කාර් එකක් එලවගෙන ජයත ඇඳ පැලඳගෙන වහාම මුවන් පැලැස්සට එන්න කියලා මොකද කියන්නේ හැබැයි ලොකුවෙන්ට කලින් කියනවා නම් හොඳයි. මට තව හුඟක් දේවල් ගැන කල්පනා කරන්න තියෙනවා මොදියෝ. දැන් බලනවා දැන් බලනවා අර ඈතින් පෙනෙන මොරගොල්ලේ කන්දෙන් මෙහාට මේ මාලිගාවට ඇන්නට එනකල් තියෙන කුඹුරු සේරමයි ගොඩ ඉඳන් සේරුමයි. රැක බලාගෙන වයසට යන ඔය මස්සිනයි ලොකු නගයි බිසෝවයි කිසිම බයක් හැකක් නැතුව රැක බලාගෙන ඔය ආරච්චි පයින් දෙත් පිටට යන්න නොදී රැකගන්න පුළුවන් අපේම කියන්ට වෙන කවුද ඉන්නේ ඈ වෙන කවුද ඉන්නේ කිසිම කෙනෙක් නැහැ කිසිම කෙනෙක් නැහැ ඒ හින්දා මාසිනා ඔය පපුවේ ගහන පොය හේවිතිය අඩු කරගෙන අද රෑ නින්දට යනවා. හරි හරි මං ගිහින් එන්නම්කෝ. අපච්චියේ මුදියා කියන එකත් ඇත්ත තමයි. මා දැන් හෙමින් හෙමින් වයසට යනවා තමයි. මගේ සිහි කල්පනාව දැන් හොඳටම දුර්ලභයි. මේ තියෙන බූදලේ රැක බලා ගන්ටයි වයසට යන ලොක්කී මායි බලා ගන්ටයි පණ තියෙන ඉලන්දාරි බෑන කෙනෙක් ඕනේ ඒකට කියාපු මිනිහා තමයි දිගා මඩුල්ලේ මනමාලයා නමුත් ඒ කටයුත්තට බිෂෝ කැමතිත් නෑ ලොක්කි කැමතිත් නෑ ඒ අවස්සේ අර පහුගිය සිංහල අවුරුදු දා මම බිසෝවයි නාමෙලාවයි බාරගත්තා කියලා මේ ඉස්කෝලේ වුන් රතිඤ්ඤා පත්තු කරලා රබන් ගහලා කරපු නෙయ్యාඩම ඒ දිගා මඩුල්ලේ ඉලන්දාරිය ඇවි කාටත් හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා ඒවා ෆොටෝ පින්තූර වලටත් ගත්තායි කියලායි ආරංචි ඒකෙම ඔප්පු වෙයි මම මිනිහට දීපු පොරොන්දුව කඩ කෙරුවයි කියලා <laughs> මේ පොයි දෙයනේ අලාභ ඉල්ලුවොත් නේද මගේ මුළු සේසතම යයි කොහෙද ඉන්නේ හා නේ මේ තිත්ත කළුවරේ මිදුලේ ඉඳගෙන මොනවද කරන්නේ යන් ඇතුළට දැන් රැයට කන වෙලාව මේ එළියෙන් මිදුලට වෙලා මොනවද හැටි කල්පනා කරන්නේ දැන් අපි සන්තෝෂෙන් නේද ඉන්න ඕනේ. මම මේ රාජකාරි ගැන කල්පනා කරන්නේ. අර කෑම සීතල වෙනවා. ඊට කලින් ඒවා කාලා බීලා හිටන් කල්පනා කරලා කාලා බීලා කිව්වා. මොනවා බීලාද? වතුර බීලා. හ්ම්. ඊට පස්සේ පුළුවන් ඔය කියන රාජකාරි ගැන කල්පනා කරන්න. හ්ම්. දැන් නැගිටින්න උතනින් ඉතින්. හ්ම්. යන් යන්. හ්ම් හ්ම්. හැටම මටම වෙන දේවල් වල හැටි මේ මුවන් පැලැස්ස වනගත පරිසරයක ඉපදිලා ගමේ තියෙන දේවල් රස විඳගෙන මහා ස්කෝලේ දක්වා ඉගෙනගත්තු මට පොතපතින් පෙනෙන අනුකුත් පළාත් අනිකුත් රටවල් නිකන් හීන වගේ. ඒත් කවදා හරි මං හිතනවා ඒ මගේ හිතගත්තු දැන් මගේම ඇහින් දැක ගන්න ලැබෙයි කියලා. මං ඉස්කෝලේ ඉගෙන ගනිද්දි කියාපු සැලලිහිණි සංදේශයයි අනික් සංදේශ පොතුයි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වයින් මගේ හිත හුඟක් ඇදගත්තේ සැලලින සංදේශයයි. මට ඒකේ පංගුවක් කවි තාමත් මතකයි. පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිනිය විමන් වට නොව පෙරනිය වන රමණිය විතින් විත සැලලිහිනිය වදු කැලනිය පුරවරත මේ මේ දොර ඇරියා නම් හොඳයි නේද? ඔයා හැමදාම මං කවියක් කියනකොට හැංගිලා ඉඳගෙන එක අහගෙන ඉන්නව නේද? ඇයි? නෑ. මං හැංගිලා නෙවෙයි මේ එළිය දොර ගාව හිටියේ. මේ ඒක නෙවෙයි බිසෝ. මොකද අද සැලලිහිණි සංදේශය මතක් වුනේ. මං හරි ආසයි සැලලිහිණියන ලස්සන කවි වලට. බැරි දන්නේ අපට සැලලිහිණිය ගියම ගහරහා දවසක කැලණියට යන්න. ඇයි බැරි? හැබැයි මම මෙහි හිටියොත් බිසෝව වෙන කවුරුවත් දැහැගෙන නොගියොත් කැලණියට විතරක් නෙවෙයි මුළු ලංකාවේ හැම තැනකටම මං එක්ක යනවා ඔයාව. ඒ මොකද? හිටියොත් නොගියොත් මොකද මේ අවිශ්වාස පදනම කුඩාද කතා කරන්නේ? හ්ම් නෑ නිකන් මේ කෝ අපේ වෙදසීයා. උන්ද දන්දෙනිය පැත්තේ ලෙඩෙක් බලන්ට යනවා කියලා ගියා. 100ට නොකියන දෙයක්ද? නැත්තම් 100ට ඔය දැනගත්තු රහස නොකියම බැරිද? හ්ම් මේ ඒව ගැන අපි පස්සේ කතා කරමු. නෑ නෑ නෑ නෑ මට වහාම දැනගන්න ඕනේ. අද ඔයා දැනගත්තු රහස මොකද්ද කියලා මට දැනගන්න ඕනේ. හොඳයි. මං දැනගත්තු දේ නරක නම් ඒ කියන්නේ අසුබ ආරංචියක් නම් බිසෝ මොනවද කරන්නේ? ඒ අසුබ ආරංචිය කියපු මිනිහට මං හොඳට බනිනවා. <laughs> ඔයා දන්නේ බණින්ට? කොහොමද දන්නේ? මං සිංහලෙන් බැරි වුණොත් ඉංග්‍රීසියෙන්ද? <laughs> ඒක තරමක් අමාරු වැඩක්. හ්ම්. ඒ බණින වචන මමවත් දන්නේ හොඳයි මට ලැබුණේ ඒ ආරංචිය සුභාරංචියක් නම් ඔයා මොනවද කරන්නේ? මං ඔයා කන්ට කැමති ඕනම කෑම හොඳ රහට උයලා දෙනවා. ආ. ඔයා දන්නේ නැහැ රහට උයන්ට ඈ? මං වහාම අම්මගෙන්නගෙන ඒ සුභාරංචිය කියලා ආ ආ ඒ කියන්නේ අම්මලව උයවලා මට කන්ට දීලා ඒව ඔයා ඉව්වයි කියලා අන්න කවුද ඇවිල්ලා ඈ මේ කීයට ගියත් 100ක් නැති මේ වෙලාවේ ගේට්ටුව නම් අරින්න තේරුණාද හ්ම් දැන් කියන්ටි සුභාරංචිය අනේ කියන්ට හොඳ ළමයා වගේ. හැබැයි මේ සුභාරංචිය ඔයාගේ අප්පච්චිට නම් කියන්න එපා. තේරුණාද? අප්පච්චි තාමත් අපි දෙන්නට කුළුපඟ නෑනේ. ඒ තියා අපච්චි අර මුදියාංශ එක්ක කොයි ලෝක යනවද කියන්න මන් නම් දන්නේ. අන්න ඒක ලොකු අසුභාරංචියක්. දැන්වත් එහෙනම් කියනවාද ඒ සුභාරංචි? මේ මේ වෙදසිය කලින් එන බව කියෝ නේද? ඕන් ආයිමත් අරක වහන් කරනවා. මං යනවා කෑම බෙදලා තියලා මගේ කාමරේට. ඊට කලින් ඒ සුභාරංචි කියනවද? නැත්නම් මං ඒක හොයා බලන්න හෙට කවුරු හරි ඉස්කෝලේ පැත්තට යවන්නද? <laughs> හරි නීති රීති නේද මට දාන්නේ ඈ? ඇයි එහෙනම් මේ තරම් ලං වෙලා ඉන්න මට නොකියන දේ වෙන කාටද කියත් යන්නේ? ආ? සුබ රාත්‍රියක් නාමල් සර්. <laughs> නෑ නෑ නෑ තාම හැන්දෑ ජාමේ. සුබ රාත්‍රියක් වෙන්න තව හුඟක් වෙලා තියෙනවා බිසෝ මැනිකේ. එහෙනම් මොකද කියන්නේ? අද ඔයා දැනගත්තේ සුභාරංචි මට කියනවද නැද්ද? මේ නාමෙන් සර් කරුණා කරලා කෑම බෙදාගෙන සප්පායම් වෙන්න අද වෙදසියත් පරක්කු හින්දා බඩගින්නේ බලාගෙන ඉන්න එපා. අපි එහෙනම් කෑම කන ගමන් මේ සුභාරංචි ගැන කතා කරමු නේද? හ්ම්. වාඩි වෙන්න උතුමානිනි. <laughs> චිත්‍රපටයක රඟපානවා වගේ ඈ මේ ෂේක්ස්පියර් කීවා වගේ අපි මේ ලෝකයේ නැමැති රංගපීඨයේ ඉන්න නළුව. ඔන්න ඔන්න ඔන්න ඉතින්. ඒ සැරේ ෂේක්ස්පියර්ගේ දර්ශනය පටන් ගන්නට යනවා. <laughs> අද හොඳ වෙලාවට අපේ වෙදසිය පරක් වෙනවා. මෙතන හිටියනම් හෙට උදේ වෙනකල් ඒ දර්ශනය ගැනම දෙන්න දොඩවයි. <laughs> දැන් අද්දෝවණය කරගෙන මේ රාත්‍රී භෝජනේ වළඳන්න. ඒ අතරේ <laughs> අර අර සුභාරංචිය ගැන ඒක මට කියන්න ඔය හැටි. අකමැති නම් මං ඒක හෙට දැනගන්නම් කොහොම හරි. ආ විසෝගේ කෑමවල සුවඳ දැනුණමත් මගේ බඩ පිරෙනවා. ඒ වුණාට නොකා බෑ. හරි. දැන් එහෙනම් විසෝ මෙනිකෙත් වාඩි වෙලා අනේ මේ මේ ඔය අනවශ්‍ය ආරාධනා ඕනේ නෑ. ඕ මං ඉඳගත්තා. හරි, ඉන්න මම බෙදන්න. කවුද? කවුරු ආවත් ඔයා නෙමෙයි නැගිටින්නේ. ඔයා ඔහොම ඉඳගෙන ඉන්න. ඔහොම ඉඳගෙන ඉන්න. මේ කනප්පු උඩට නැගලා ජනේලයෙන් බලන්ට නම් යන්නේ ඊට පස්සේ ඒක පෙරලලා කනප්පුවට බැන බැන කෙඳිරි ගන්නට නම් යන්නේ මේ උස තියෙන මට පුළුවන් ඒ වැඩි. මේ ජනේලෙට උඩින් බලලා මේ මේ එතකොට යාවේ අපේ හතුරෙක් නම් මොකද වෙන්නේ? ආ හතුරා දුවයි පස්සන බලලා. සත්‍යයක් ඇහුණාද? ඔය ඔය ඔය මොන සද්දයක්ද? ඔය ඉතින් සද්දයක් කියන්නේ සද්දයක්. ඒක විග්‍රහ නොකර බැරිද අහගන්නට? වැහුණාද? ආ ඔව් ඔව් වැහුණා. ඔයාගේ අම්මා වගේම ඔයත් යක්ෂ භූත පිසාච කුම්බාණ්ඩ කියන නොපෙනෙන භූතෙන් ගැනයි දුරරින් තිබා ඒ භූතේ ඇත්තම අපේ හතුරේ <laughs> ඔන්න ආව දොර පවුරු ගාපු බූත බලල් ගෙඩියක්. මේ මට වඩා මේ බලලට බඩගිනි. ඔන්න ඕවට තමයි හොල්මන් කියන්නේ තේරුණාද බිසු? පූසට බඩගිනි වෙලා ඌ දොර පවුරු ගෑවා. එහෙනම් ඇයි අපි පල්ල පුරන්ට ගත්තේ? හැම සතෙකුටම ආහාර ඕනේ. මතකද අර සබ්බේ සත්තා ආහාර ටිටිකා. ඒ ඇති දැන්වත් අපි ඉඳගෙන අපේ කුසගින්න නිවා ගන්නට බලමු. නේද? ඒ කියන්නේ මේ බිසෝ දවල්ට කෑවෙත් නැද්ද? නෑ. මං දැන් එක වේලයි කන්නේ. ඒත් ඔයා නැත්තම් ඒකත් නැතුව මට ඉන්න පුළුවන්. ඒකෙන් මගේ ඇඟ සැහැල්ලු වෙනවා. මේ ඔයා හුඟාක්ම කැමති රතු පාට පොළොස් වෑංජනේ. ආ ඒක හරි රසයි. මේ දැන් ඉතින් ඔයත් ඉඳගෙන කනවද නැත්තම් මගේ කට දිහා බලාගෙන කෙලගිල්නවද? වැඩේමයි කෙලගිලින්න. මේ දැන්වත් කියනවද අපිට ඒ සුභාරංචි මොකද්ද කියලා? හ්ම්. ඔය මං හිතාපු හැටි හරි. මට ඇහුනේ නෑ. මොකද්ද අපි මේ හිතවලට සතුට ගෙනාපු සුභ ආරංචිය? මිස්ටර් නාමෙල් උඩගෙදර. මේ මුදියාංශේ මුදලාලි බිසෝගේ අප්පච්චි මුවන් පැලසේ ආරච්චිලයි එකතු වෙලා මේ මුවන් පැලසේ ලොකු ඉස්කෝලේටයි ඒකේ ඉන්න ගුරු මණ්ඩලයටයි විරුද්ධව හොරාත් සංගහලා අරපු පෙත්සම ගියා කුණු කූඩේට. හානේ. ඇයි ඕක මට කියන්න ඔය ඇති පමා උනේ? හිත වෙනකොට මේ ආරංචිය මම මේ මුවන් පැලසේ ඉන්න හැමෝටම කියනවා. කියනවමයි. ඔය උද්වේගයේ ගහලයි මම අර අසුභ ආරංචිය කීවම. කොයිකටත් ඒක මං දැම්ම කියන්නේ මෙයාට. මට ඇහුන්නේ නාමල් මොනවද කීවේ කියලා. නාමල් අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිගසේකර රත්න ඩී නම්බුගේ රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න